දේශකයාණන් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන් විහාරාධිපතිව සහ පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක රාජකීය පඬිත අතිපූජ්‍ය හේම්පිට ගෙදර ඥානසීහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ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 අද්ධාපීති මනෝහෝති ලද්ධා මච්චෝ යදිච්ඡති සත්ජේ කාමයානප් ඡන්දජාතස් යන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාතිරු සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමාතිවත්ති තී සත්පුරුෂවරුනි මා මේ මාත්‍රිකාවට ලැබූ ගාථා තුන කාම සූත්‍රයේ වශයෙන් ධර්මයේහි සඳහන් එක්තරා සූත්‍රයකට අයිති ගාථා තුනක් මේන් අදහස් කරන්නේ පංචකාම සම්පත්තිය පිළිබඳව මිනිසයාගේ හැඟීම අවතින හැටි විස්තර කිරීමයි මම පළමු කොටම ඒ ගාථා තුනේ සාමාන්‍ය අදහස මේ පින්වතුන්ට කියා දෙන්න සතුටුයි කාමං කාමේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්ඡති පංචකාම සම්පත්තිය ගැන බලාපොරොත්තු වන මිනිසයා ඒ තමා බලාපොරොත්තු වන පංචකාම සම්පත්තිය පිළිබඳ කරුණු තමන්ගේ හිතේ හැටියට සම්පූර්ණ වුණොත් ඒ පුද්ගලයා සන්තෝෂයට ප්‍රීතියටපත් වෙනවා මම හිතූ දේ මට ලැබුණයි කියලා. තස්සචේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති. අර ඒ කරුණු සම්පූර්ණ වීම නිසා ඔහුට ප්‍රීතියක් ඇති වුණා වගේම යම් දවසක යම් වෙලාවක ඒ ඔහු සන්තෝෂයෙන් බලාපොරොත්තුව හිටිය නැත්නම් බුද්ධි විදිමින් හිටිය ඒ සපත නැති වෙලා ගියොත් ඔහුට උලකින් යන්න ආකා සමානව රිදීමක් ඇති වෙනවා වේදනාවක් ඇති එතකොට එකවරක් ඒ සම්පත්තිය ලැබීම නිසා ඔහු තුල ප්‍රීතියක් හටගත්තා සන්තෝෂයක් හටගත්තා ඊළඟට දෙවෙනි වතාවේදී ඒ වස්තුව නැති වී යාම නිසා ඔහු තුල සදබල වේදනාවක් ඇති පිට හිතන මිනිහෙක් කල්පනා කරනවා මේ පුද්ගලයා එක වතාවක් මේ තමා බලාපොරොත්තු වෙච්ච කරුණු හරියාම නිසා සන්තෝෂයටපත් වුණා. එක වෙලාවකදී තමා බලාපොරොත්තු වන හේදී නැති වී යාම නිසා ඔහු වේදනාවටපත් වුණා. මට මේ ප්‍රීතියත් වමනා නැහැ. මට මේ වේදනාවක් ඕනේ නැහැ. කියලා හිතාගෙන යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාතිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති ඒ පුජ්‍යලයා අර පංචකාම සම්පත්තිය කකුල සපා කෑමට සර්පයේ කකුලින් ගහ දමලා විසි කර දමලා යන්නක් වගේ ඉවත් කර දැම්මොත් පංචකාම සම්පත්තියෙන් ඉවත් වුණොත් ඔහු මේ ලෝකේහි තෘෂ්ණාව නැති කළ පුද්ගලයා හැටියට සලකනවා හෙවත් අරියත්වය අවබෝධ කළ පුද්ගලයා හැටියට සලකනවා ඔය ඒ ගාථා තුනේ සාමාන්‍ය තේරුම. මෙයින් මේ පින්වතුන් කල්පනා කරන්න පංචකාම සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා. පංචකාම සම්පත්තිය කියන වචනේ තේරුම කාම කියන්නේ කැමැතිදී. සම්පත්තිය කියන්නේ සැපත්. මිනිසයන් විසින් කැමතිවන වර්ග පසකට අයිති දේවල් වලට පංචකාම සම්පත්තිය කිය. මොනවද මේ වර්ග පහ? ලෝකයේ මිනිසයන් කැමතිවන්. ඇහෙන් රූප බලන්නට සතුටු වෙනවා. කනෙන් ශබ්ද අහන්නට සතුටු වෙනවා. නාහෙන් සුවඳ ආග්‍රහණය කිරීමට ඉඹීමට සතුටු වෙනවා. දිවෙන් රස විඳීමට සතුටු වෙනවා. කයෙන් ස්පර්ශ ලබා ගන්නට සතුටු වෙනවා. ඔපමණයි ලෝකෙහි පංචකාම හැටියට සලකන කර්ම. අපට තියෙන්නේ ඉන්ද්‍රිය ශරීරයේ දොරකඩවල් පහයි. අපි හිත අහක් වලොත් පහයි. ඇහැ කන නාහේ ජීවහෙවත් කට ඇඟ. අපට තියෙන්නේ ඉන්ද්‍රිය පහණක්. ඒ ඉන්ද්‍රිය පහට වඩා දෙයක් අපිට පාවිච්චි කරන්න බැරි නිසා ලෝකයේ තියෙන තාක් දේ බඩු අර ඉන්ද්‍රිය පහට ගෝචර වන පස්වැදෑරුම් බඩු මිස හයවෙනි බඩුවක් නෑ. දැන් අපි කල්පනා කරමු ඇහැට රූප පෙන්වන. කනට ශබ්ද ආශ්‍රයන. නාහයට සුවඳ ආග්‍රහණය කරවන. දිවට රස දෙනවා. ඇඟට ස්පර්ශ දෙනවා. මුළු ලෝකයේම තියෙන සියලුම ක්‍රියාව පමණයි. එපමණකුත් නෙවෙයි. ලෝකේ යම් බඩු වර්ග හදලා තිබෙනවා නම් ඒ හදලා තියෙන තාක්ෂේරම බඩු ඔය වර්ග පහටයි. දැන් අපි කල්පනා කර බලමු රුපියල් ලක්ෂ ගණනක নানা ආකාර බඩු යුරෝපයේ රටකින් නැවක් පුරවල අපි ගේන. ඒ නැවේ නොඑක් බඩු තියෙන්නට පුළුවන්. වර්ග වශයෙන් නොඑක් වර්ග තිබෙන්නට පුළුවන්. නමුත් කොපමණ වර්ග තිබුණත් ඔය නැවේ තියෙන්නේ බඩු જાති පහයි. මොනවද? බලන බඩු. ආහන බඩු. ආග්‍රාණය කරන ඉඹින බඩු. කන බඩු. ඇඟට ස්පර්ශය ලබා දෙන රෙදි පෙරෙදි යාන වාහන, ගෙවල් දොරවල් වැනි ස්පර්ශය ලබා දෙන බඩු. ඔය જાති පහෙන් පිටත් හයවෙනි බඩුවක් මේ ලෝකයේ මෙතෙක් කල් හදලත් නැහැ. මත්තට හදන්න ඕනෑකමකුත් නැහැ. හදන්න පුළුවන්කමකුත්. මග්නිසාද සත්වයාගේ තියෙන්නේ ඔය ඉන්ද්‍රිය පහ පවණක් නිසා. එතකොට පංචකාම සම්පත්තිය කියලා ගැනෙන්නේ ඔය කියාපු ඉන්ද්‍රිය පහට ගොදුරු වෙන අර කිව් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ කියන වර්ග පහ. ඔය සඳහායි ලෝකයේ ඉන්න සෑම මිනිසෙක්ම සෑම සත්වයෙක්ම ක්‍රියා කරන්නේ. ධනවත් වීමේ ආශාව ඔය වර්ග පහ ලබා ගැනීම. ජීවත් වෙනවයි කියන්නේ ඔය වර්ග පහ ලබා ගැනීම. අපතුල තියෙනවා ඔය කියන වර්ග පහ බඩු වර්ග පහ හැකිතරම් ඉහළ තත්වයෙන් පාවිච්චි කිරීමට පදවල ආසාව. උපත් මිනිසෙක් ගැන හිතුවොත් ඒ මිනිහා බලනවා. ඒ මිනිහා අහනවා. ඒ මිනිහා ආග්‍රහණය කරනවා. ඒ මිනිහා කනවා රස විඳිනවා. ඒ වගේම ස්පර්ශ ලබනවා. ඒ දුප්පතා ඒ විදිහට සමාජයේ ජීවත් වීම පිළිබඳ කටයුතු ඒ වර්ග පහට අයිති කටයුතු කරන අතර තාම ධනවත් පුද්ගලයෙක් පොහොසතෙක් ඒත් ඒ ක්‍රියාපහක මේ දෙන්නගේ පරතලේ මොකක්ද මේ දෙන්නගේ පරතලේ අර දුප්පතා බලන දේට වඩා හොඳ දේ පොහොසතා බලන දුප්පතා අහන දේට වඩා හොඳ දේ පොහොසතා අහන දුක්පතා ආග්‍රහණය කරන දේට වඩා හුද දේ පෝසතා ආග්‍රහණය කරන. දුප්පතා රස විඳින දේට වඩා හුද දේ පෝසතා රස විඳින. දුප්පතා ලබන ස්පර්ශයට වඩා හොඳ ස්පර්ශ පෝසතා ලබන. එතකොට දුප්පත් පෝසත්කම කියන දෙකේ තියෙන පරතලිය ඕකයි. දැන් අක්කර පහක් ඇති මිනිහෙක් මහන්සි ගන්නවා කර කීයක් ලබන්න. හම්බ කරගන්න. සමහර විට එයක් කර පහෙන් ඔහුට ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙන්න. වෙන්න පුළුවන්. නමුත් ඔහු අක්කර 100ක් කරන්න දඟලනවා. මක් නිසාද? ඔහුට පේනවා අක්කර 100ක් තියෙන වෙන මිනිහෙක්. ඔහුට වඩා හොඳ දේ බලනවා, හොඳ දේ අහනවා, හොඳ දේ ආග්‍රහණය කරනවා, හොඳ දේ කනවා හොඳ ස්පර්ශ ලබනවා. ඒ නිසා අර අක්කර පහක් අයිති මිනිහා මහන්සි ගන්නවා. අර අක්කර 100ක් අයිති මිනිහා විඳින දේ විඳීමට අර කියාපු බැලීම් ඇහිම ආදී දේ කිරීම. ඒ මනුස්සයා ඒ විදිහට ක්‍රියා කරනකොට අර අක්කර 100ක් අයිති ධනවතා ඒ 100 500 කරන්න දුවනවා. බංගලේ මාංචි ගන්නවා. ඒයි. ඒ අක්කර 100 අයිති පුද්ගලයාට පෙනෙනවා අක්කර 500ක් අයිති මිනිහා එයාට වඩා හොඳ දේ බලනවා. හොඳ දේ අහනවා. හොඳ දේ ආග්‍රහණය කරනවා. හොඳ දේ කනවා. හොඳ ස්පර්ශ ලබනවා. ඔබුදුවනවා. ඔහු මහන්සි දරනවා. අර අක්කර 100 500 කරන්නේ. පින්වතුනි ලෝකයේ ධනවත් වීම කියන එකේ තේරුම උපමනයි. ඒ සියලු දෙනාගේම එකම පරමාර්ථය අර ක්‍රියා පහ වඩා හොඳ තත්වයෙන් ලෝකයේ පරමාණු බෝම්බේ හැදීමේ ප්‍රයෝජනයත් එපමණයි. ඔන්න ඔය කරුණ ඔය ප්‍රශ්නේ උඩ තමයි ලෝක සත්වයාගේ සංසාරයේ ඇවිදීම තියෙන්නේ. අපේ ධර්මයේ හැටියට පංචකාමයේ ප්‍රාර්ථනා කිරීම වරදක්. සමාවිත සමහර පින්වතුන් ලොකු කිනක් කරලා මම මේ පින හේතු කොටගෙන අහවල් අහවල් දෙවුලෝ වල උපදින්වා. එහෙම නැත්නම් අමිත භෝගී සිටුවර වෙලා උපදින්වා. එහෙම නැත්නම් මහා ධනවයෙන් උපදින්වා කියන මේ ප්‍රාර්ථනා තබන. නිවරදී ගැන්වීම නෙවෙයි මං ඉස්සේ කියන්නේ මක්නිදාන. මේ පුද්ගලයා දුන්නේ දානයක් කියලා අපි හිතමු. මේ දානය දෙන්න අපේ ආගම තියෙන තෘෂ්ණාව ආශාව කඩන්න. මක්නිසාද අවදාවෝ දවසක ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ආශාව කැඩීමෙන් පූර්ණ තෘෂ්ණාව නැති කිරීමට ඔහුට මාර්ගය පාදා ගැනීම පිණිස. ඒක පාරමිතාවක් පුරුදු කිරීමක්. මේ පුද්ගලයා ඒ තරම් වටිනාකම් ඇති ක්‍රියාවක් කරලා ඒ ක්‍රියාවෙන් ලැබෙන පුණ්‍ය ඵලයෙන් ඔහු හිතතොත් මම මේ දුන් දානේහි ආනිසංස නිසා අහවල් දෙව්ලොව උත්පත්තිය ලබමි ලබමි ලබම්වා කියලා ප්‍රාර්ථනා කළොත් ඔහු ප්‍රාර්ථනා කළේ කුමක්ද පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකේ අද මම බලන දේට වඩා හොඳ දේ ඒ දෙව්ලොවදී මම බලන්ට ඕන මේ මනුෂ්‍ය ලෝකයේ අද මම අහන දෙයට වඩා හොඳ මිහිරි හඬවල් මම දෙව්ලොවදී අහන්න මේ මනුෂ්‍ය ලෝකයේහි මම අද ලබන ආග්‍රහණය ඉබීම් වලට වඩා හොඳ දේ මම දෙව්ලොවදී ලබන්න මේ මනුෂ්‍ය ලෝකයේදී මම අද කන කෑමට විඳින රසයට වඩා හොඳ කෑම හොඳ රස මම දෙව්ලෝදි ලබන්න ඕන. මේ මනුෂ්‍ය ලෝකයේදී මම ලබන යම් ස්පර්ශයක් ඇතනම් මගේ ඇඟට යම් යම් එදි පෙරදි ආදී දේවල් ස්පර්ශ වෙයි නම් යම් යම් ඍතුගුණ ස්පර්ශ වෙයි නම් ඒ දේවල් වලට වඩා හොඳ ඇඟට ශනීපදායක ස්පර්ශවම දිව්‍ය ලෝකේ ලබන්නට ඕන. ඔය කියන හැඟීමයි අර දෙව්ලොව යනවායි කියන එකේ එකම තේරුම. එහෙමනම් මේ බුද්ධලයා කලේ මොකක්ද? මේ දානය දීමේ ප්‍රයෝජනීය තෘෂ්ණාව නැති කිරීමට කියලායි අප කතා කරන්නේ. නමුත් ඔහු තෘෂ්ණාව නැති කළාද? නැත්තම් වැඩි කළාද? ඇත්ත කතා කරොතොත් ඒ දෙව්ලොව ප්‍රාර්ථනා කළ පුද්ගලයා තෘෂ්ණාව නැති කළා නෙවෙයි. ඔහු වැඩි කළා. ඔහු දන් දුන්නේ භික්ෂුන් වහන්සේ නමකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිඟන්නෙකුට වෙන්න පුළුවනි. හොඳයි. තමා බත් පාත්‍රයක් දන් දීලා නැත්නම් බත් තිගාණක් දීලා ඔහු මේ ඉල්ලා හිටින්නේ දිව්‍ය ලෝක සැපය. අමිත භෝගී චිත්ත සැපය. මහදර සිටුවරයෙකුගේ තත්වය. එහෙම නැත්නම් චක්‍රවර්ති රජ කෙනෙකුගේ තත්වය. හොඳයි මේ දේ අපි ලැබෙනවා කියලා සාමාන්‍යයෙන් හිතමු. එතේ හිතුවත් ඔහු ඒ කළ ක්‍රියාව මොකක්ද එහි පරමාර්ථය මොකක්ද කියලා කල්පනා කරන්න. ඇත්ත වශයෙන් මේ නියම බුද්ධ ආගම නෙවි. අපට බුද්ධ ආගමෙන් උගන්වන්නේ නුඹ සංසාරයේහි ඇවිදින්නේ එකම හේතුවක් නිසා. කුමක්ද? ඔය පංචකාමයේ පිළිබඳ උඹේ තියෙන ආශාව. ඒ නිසා ඔබ පුළුවන් තරම් දුරට පංචකාමයෙන් ඉවත් වීමට වීර්ය කරපන්. ඒ ගැන කලකිරියන් ඒ සම්බන්ධ හිතේ තියෙන ආසාව දුරු කරපන්. මේ බුදුන්ගේ අවවාද. නමුත් ඔහු ක්‍රියා කරන්නේ ඒ අනුවද ක්‍රියා පොඩ්ඩක් මදක් කල්පනා කරන්න. මා මේ කියන විදිහට දෙව්ලොව පතන එහෙම නැත්නම් මේ දාන ආනිසංසයෙන් සුජාතා සුමනා විශාඛා යසෝදරා පద్මාවතී ලවැනි අය වෙලා උපදින්න හදන උපාසක අම්මලත් කෝසල බිම්බිසාර අනාථ පින්ඩික ආදී අමිත භෝගී සිටවරු වැනි අය වෙන්න ප්‍රාර්ථනා කරන අපේ උපාසක මහත්වරු අද රටේ එමෙත හිටින බව මේ පින්වතුන් දන්නව ඇති. ඒ නිසා මම මේ පින්වතුන්ට මතක් කරන්න සතුටුයි. කිසිම විතකවත් තමා කළ කුසල ක්‍රියාවකින් ලෞකික සපත් ඒ කියන්නේ තෘෂ්ණාව ලියලවන පංචකාම සම්පත්තිය විඳීමේ ආශාව ලියලවන සම්පත් ප්‍රාර්ථනා නොකිරීමට වග බලා ගන්න ඒවා ප්‍රාර්ථනා කිරීමෙන් නැති තෘෂ්ණාවක් අප තුළ ඇති. ඊළඟට අප හිතන්න ඕන මෙන්න මේ කාරණේ. ලෝකයේ මිනිසයන් සල්ලි හම්බ කරනවා. සල්ලි කියන්නේ මොකද්ද? සල්ලි කියන්නේ එක්තරා එක්කෝරම් විදී ආදී දෙයක් එහෙම නැත්නම් කරදාසිකුල වර්ගයක් අද වර්තමාන තත්ත්වයේ හැටියට සැලකනකොට කරදාසිකුල වර්ගයක් අපි උපමාවට ගමු රුපියල් 100 නෝට්ටු කොලයක් මේක එක මිනිහෙක් අරගෙන මගේ මගේ මගේ කියලා බරපතල ආසාවකින් ඒක ආරක්ෂා කරනව නැත්නම් පොකට් එකේ දමාගෙන ඉන්නවා මේ මිනිහා මේ රුපියල් 100ට ආදරය දැපත්te වශයෙන්. පින්වත්නි කවදාවත් කිසි කෙනෙක් අල්ලි වලට ආස නැහැ. ආස නැහැ. ඔහු මේ රුපියල් 100 මගේ මගේ කියලා ඔහු තමාගේ පොකට් එකේ දමාගෙන හිටියත් කවදා හරි දවසක මේ පුද්ගලයා කඩේකට ගිහින් නැත්නම් සාප්පුවකට ගිහින් මේ රුපියල් 100 ඒ සාප්පුකාරයට දීලා ඒ සාප්පුකාරයා මගේ මගේ මගේ කිය කියා පරිස්සම් කරගෙන හිටිය බඩු වලින් කොටසක් මේ මිනිහා අරගෙන ගෙදර එනවා. අර රුපියල් 100 අර කඩකාරයාට දෙන්න. ඒ කඩකාරයා ඒක මගේ මගේ කියලා ඒ මිනිහාගේ ලාච්චුවේ නැත්තම් ෂේප්ුවේ ළමා ගන්න. දැන් අපි බලමු අර මගේ මගේ කියමින් හිටිය රුපියල් 100 මේ මිනිස්සයා අර කඩකාරයෙකුට දීලා අරගෙන ගියේ මොනවද කියලා. එක්කෝ බලන බඩුවක්. එක්කෝ අහන බඩුවක්. එක්කෝ ආග්‍රහණය කරන බඩුවක්. එක්කෝ කන බඩුවක්. එහෙම නැත්නම් තමාගේ ශරීරයට ස්පර්ශය ලබා දෙන රෙදි පෙරදි යාන වාහන ගෙවල් දොරවල් වැනි ස්පර්ශයටයි බඩුවක්. ඔච්චරයි මනුස්සයගෙනි. එතකොට මේ පුද්ගලයා රුපියල් 100ට ආශා වෙලා හිටියේ රුපියල් 100ටද නෑ. එසේ නම් මේ එහෙම නැත්නම් අර බඩු වල මේ රුපියල් 100 කියන්නේ අර බඩු ලබා ගැනීමට තියෙන අවසර පත්‍රය. අන්න ඔය නිසයි මම කිව්වේ ලෝකයේ කිසි කෙනෙක් සල්ලි වලට ආස නැහැ. ලෝකයේ කිසි කෙනෙක් ඉඩකඩම් වලට ආස නැහැ. ආසා අර වර්ග පහක්. හොඳයි. ඊළඟට අපි මෙන්න මේ කාරණේ පිළිපෙමු කරමු. අද අපි හිතන්නේ මම බලනවා. මම අහනවා. මම ඉබිනවා ආග්‍රහණය කරනවා. මම කනවා. මම ස්පර්ශ ලබනවා. ඒ අද අපි පිළි. සත්‍ය වශයෙන්ම මම බලනවාද? මම අහනවාද? මේ කරුණ දැන් අපි තේරුම් බේරුම් කරන්න ඕනේ. මම කිසි කලක බලන්නේ මම කිසි කලක අහන්නේ නැහැ. මම කිසි කලක කන්නේ නැහැ. මේ බුද්ධ ආගමේ උගන්වන කරුණ. ඇයිද මේ මේ විදියට ප්‍රකාශ කරන්නේ? ඔන්න බලන්න ඔය විදිහට මම බලනවා මම අහනවා කියමින් හිටිය මිනිස්සෙක් අවුරුදු ගණනකට පස්සේ මැරෙනවා. ඒ මැරිච්ච පුද්ගලයා මරුණයි කියන්නේ හොයන්න ගියා. ඉවත් වෙලා ගියා. නමුත් ඔහු ඉවත් වෙලා ගියාට පස්සේ ඔහු මෙච්චර කාලයක් රූප පෙන්නපු ඇහැ අර පෙට්ටියක සම්පත්. ඔහු මෙච්චර කාලයක් බොහොම අමාරුවෙන් ශබ්ද අස්වාපු කන අර පෙට්ටියක තැම්පත්. ඔහු මෙච්චර කාලයක් හොඳට ආග්‍රහණය කරවපු නාහේ පෙට්ටියක තැම්පත්. ඔහු මෙච්චර කාලයක් කණ්ඩ දීපු කටබඩ පෙට්ටියක තැන්පත් කරනවා. ඔහු මෙච්චර කාලයක් ස්පර්ශ ලබා දීපු ශරීරය පෙට්ටියක තැන්පත් ඔහුගේ දැන් එතකොට ඇහැ ඔහුගේ නම් ඇයි ඔහු සමග නොගියේ? කන ඔහුගේ නම් ඇයි කන ඔහු සමග නොගියේ? නාහේ ඔහුගේ නම් ඇයි නාහේ ඔහු සමග නොගියේ? අතබඩ නැත්තම් දිව ඔහුගේ නම් ඇයි ඒවා ඔහු සමග නොගියේ ශරීරය ඔහුගේ නම් ඇයි ශරීරය ඔහු සමග නොගියේ මෙතන දැන් ප්‍රශ්නයක් තිබෙනවා ඇයි ඒවා ඇසේ නොගියේ ඒවා ඔහුගේ නිවේ ඔහු මේක අස්සට රිංගගෙන හිටියේ කියන්නේ මොකක් අස්ස මේ කූඩු අස්ස මොන කූඩු අස්සටද ශරීර කූඩු ආස්තති. මේ පින්වත් පින්වතුන් දන්නව ඇති සමහර පෙරහැරවල් වලට මහා උස පබයි. අඹයෝ බැඳගෙන ගෙනියනවා පෙරහැරවල් ඉදිරියට. පත්තපුරේ මහා සමන්දේ වාලේ පෙරහැරට මහ බබා කියලා මහ විශාල පමියෙක් බැඳගෙන යනවා. බඹ ගණනක් ඒ පමිය උසයි. ඔය පඹයා පෙරහැරේ යනකොට ඕනෑම කෙනෙක් ගන්නවා මේ පටලී උණලී වලින් හදාපු පඹයා නෙවෙයි මේ යන්නේ මේක අස්සට මිනිහෙක් රිංගලයි කියන්නේ අර රිංගපු මිනිහා පඹයා උස්සගෙන එහාට යනවා මෙහාට යනවා අර පැත්තට හැරෙනවා මේ පැත්තට හැරෙනවා අපට පේන්නේ පඹයා යනවා පඹයා එනවා පඹයා හැරෙනවා නමුත් මේ හැරෙන්නේ යන්නේ තේරම ක්‍රියා කරන්නේ පඹය නෙවෙයි මිනිහා. ඔන්න ඔය වගේ පින්වතුනි මේ අපේ ශරීරයේ මේ පඹය. ඒ කියන්නේ මොකද්ද මේ අපේ ශරීරය? ඇහැ කාගේද මගේද නෑ පඹය. කන කාගේද මගේද නෑ පඹය. නාහේ කාගේද පඹය. කටබඩ කාගේද පඹයගේ. අනික් අවයව අඟපසඟ කාගේද පඹයගේ. මගේ නෙවෙයි. දැන් එතකොට අපි කල්පනා කළොත් මේ පඹය අස්සත මම රිංගලා. මේක මට ලොකු කරදරයක්. මේ පඹයට රූප අස්සන්න ඕන වෙලා තියෙනවා, රූප බලන්න ඕන වෙලා තියෙනවා මට ඒක පෙන්වන්නද කියලා. මේ පඹයට ශබ්ද අහන්න ඕන වෙලා තියෙනවා මට දැන් ඒවා එයාට ලබා දෙන්න වෙලා. මේ පමයට සුවඳ ඕන වෙලා තියෙනවා ආග්‍රහණය කරන්න හිමින්ද. ඒව ලබා දෙන්න වෙලා තියෙනවා මට. මේ පමයට කණ්ඩ දෙන්න වෙලා තියෙනවා. අද විඳින්න වෙලා තියෙනවා මට ඒව ලබා දෙන්න වෙලා තියෙනවා. මේ පඹයට අඳින්න ඕනේ මේ පඹයා ගෙදර අපේ ඉන්න ඕනේ ගේ අප්පප්පේ ඉන්න ඕනේ මේ පඹයා වාහන වල යන්න ඕනේ নানা ආකාර දෙය කරන්න ඕන මට ඒ දේ කරන්න සිද්ධ වෙලා දැන් එතකොට මගේ මුළු කාලය ගත වෙන්නේ කාගේ වැඩවලටද? මගේ වැඩවලටද? පමයාගේ වැඩවලටද? මේ පින්වතුන් හිතන්ද උදේ හිතන් රෑ වෙනකම් වැඩ කරලා කටයුතු කරලා හමාර වෙලා. දැන් මේ බුදියාගෙන හිතුවොත් අද දවසේ මම කළ තාක් වැඩ මගේ වැඩද අපයාගේ වැඩද කියලා කල්පනා කරන්නේ. කල්පනා කළොත් මේ පින්වතුන්ට තේරෙයි ඇත්ත වශයෙන්ම මොනම දෙයක්වත් මගේ වැඩක් මම කරලා නෑ කරපු කර්මයක් කළා තියෙන පබයාගේ වැඩ. ඕ මගේ වැඩ. ඕ මගේ වැඩ කියලා එකකින් ඇහුවොත් පබයාගේ වැඩ මොනවද? මතාක් වැඩ පබයාගේ වැඩ වෙන්න පුළුවන්. ඔහු මගේ වැඩ කියලා දෙයක් කියනවද කියලාවත් ඔහු නොදැනගෙන ඉන්නවා. බලන්න කියන්නේ අපේ කාලය විනාශ වෙනවා. මක්නිකාද මා රින්ගවනේ ඉන්න මම ඇතුල් වෙලා ඉන්න මේ ශරීර කූඩුව මේ ශරීර කූඩුවටයි මම මේ කම්බය කියලා මෙච්චර වෙලාවක් කතා ප්‍රකාශ මේ ශරීර කූඩුවේ කටයුතු පිණිස අපට අපේ මුළු කාලය දුවනවා එතකොට මේ ශරීරය මගේ නෙවෙයි මට පුළුවන්කමක් තියනවද ශරීරයක් නැතුව ඉන්න? සත්ත්වෙම පුළුවන් ඉතින්වතුනි අපට දින තාම ලොකු සපතක් තමයි මේ ශරීර කූඩුවෙන් ඉවත් වීම මේ පඹයගෙන් ආවා. එහෙම තැන් තියනවද කියලා ඇහුවොත් ඇයි නැත්තේ? ඔය ලෝවැද සංගරාවේ තියෙන්නේ හිත මිස කය නැති බඹ ලෝක සතරේක කියලා. ඒ බ්‍රහ්ම ලෝක වලට ගිය බ්‍රහ්මයින්ට කිසි විදකවත් තමන්ගේ ශරීර කූඩුවට ඔය කියාපු සාත්තු මේචල් කිරීමට සිද්ධලා තියෙනවද? ඔව් ශරීරයක් ඇතුළත ඉන්නේ. යම් විදියකින් අපට අපි ශරීරයෙන් ඉවත් වුණොත් ශරීර කූඩුවෙන් ඉවත් වෙලා නිකන් හුලං වගේ මම පමණක් වෙන් වෙලා හිටියොත් කල්පනා කර බලන්න අපට කරන්න තියෙන වැඩක් තව තියෙද කියලා මේ ශරීරයෙන් ඉවත් වෙලා හුළඟ වගේ වාතය වගේ ඉන්න පුළුවන් ශක්තියක් අපට ලැබුණොත් අපට කරන්න තියෙන ක්‍රියාව මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න මොහොතක් කල්පනා කරන්න. මා හිතනවා මේ පින්වතුන්ට හිතන්න පුළුවන් වෙයි මොකුත් නැති. ඔන්න ඔය කරුණ තමයි මෝක්ෂය පිළිබඳ මුල් අදිතාලම. අපේ බුද්ධ ආගම ඇතිවෙන්න ඉස්සර වෙලා නිර්වාණය සොයාගෙන ගිය බ්‍රහ්මාගංකාර පින්වතුන් හොයාගත්ත නිර්වාණය ඔතන. ඔය අරූපාවචර බඹලෝ. ඔවුන්ගේ ඒ හොයා ගැනීම බොහෝ දුරට හරි. බොහෝ දුරට හරි. ශරීරයෙන් තොරව ඉන්න ලැබීම තමයි විශාලම සපොත්. නමුත් එහි එක වරදක් මොන්ට මේ ස්ථානයේ සදාකාලිකව ඉන්න බෑ. අර පබයගෙන් වෙන් වෙලා ඉන්නේ බොහෝම අමාරුවෙන්. ශරීර කූඩුවෙන් වෙන් වෙලා ඉන්නේ බොහොම අමාරුවෙන්. හරියට කොහොම වගේද කිව්වොත් පින්වතුනි උලන් ගහපු රබර් බෝලයක් ලිඳ ලිඳකට දාන වතුර ඒ බෝලේ වතුර උඩ පාවෙන යම් කිසි කෙනෙක් මේ බෝලේ යට දමන්ට යටට අරින්න ඕනේ කියලා හිතුවොත් අතින් පද කරගෙන පද කරගෙන යටට අතින් පද කරගෙන වතුර යට තියාගෙන ඉන්න තුරු රබර් බෝලේ වතුර යට අත ඉස්සු හැටියේ බෝලේ උඩට එනවා මක්කරලාවත් බෑ. ඒ බෝලේ වතුර යට කියන්නේ. අපේ ශරීරයක් අපේ හිතත් දෙක වෙන් කිරීම ඔන්න වගේ. මේ පින්වතුන් අහලා ඇති භාවනා කරනවායි කියන්නේ. යම් කිසි ක්‍රියාවක්. ඒ භාවනා කිරීමෙන් කරන්නේ ශරීරය හිතෙන් වෙන් කිරීම. ඒ කියන්නේ අරූපාවචර භාවනාව ගැනයි මම මේ කියන්නේ. ඒ අරූපාවචර බඹලෝල ඉපදීම පිණිස භාවනා කළ පින්වතුන් කලේ ශරීරයෙන් වෙන්ව හිටීමට අවශ්‍ය එක්තරා භාවනාවක් කරගෙන කරගෙන ගියේ. ඒ භාවනාව කිරීමේ ඔහු කලේ මොකද? ශරීරයෙන් හිත ඉවත් කරගෙන ඉදීමේ යම් කිසි බලවේගයක් ඇති කළා. ඒ බලවේගයේහි බලය යම් තාක්ද තියෙන්නේ ඒ තාක්කල් ඔහු බඹලෝ ජීවත් වෙනවා. හැබැයි හරියට අර සබර බෝලේ වතුර යට තබාගෙන තද කරගෙන ඉන්නා වගේ. ඒ භාවනා බලවේගය යම් වෙලාවක අවසන් වුණොත් ඔහු එතනින් චුත වෙනවා ආයේ ශරීර කුඩුවක් අපිට යනවා. ආයේ ශරීර කුඩුවක් අපිට යනවා. ඔන්න ඔය ක්‍රියා ඔන්න ඔය කාරණේ නිසා තමයි බ්‍රහ්ම ලෝකවල ජීවත් වීම සෑමදාම කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට එහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙම වෙන්න හේතුව පින්වතුනි ශරීරයයි හිතයි දෙක එකිනෙකට සම්බන්ධ දෙකක්. කොයිම අවස්ථාවකවත් ශරීරයෙන් වෙන්ව හිතට ඉදීමට ඕනෑකමක් නැහැ. පුළුවන්කමකුත් නැහැ. නමුත් මේ බ්‍රහ්ම ලෝකයේදී ඒ ක්‍රියාව කරගත්තේ බලහත්කාරකම. අක්කොඩි ක්‍රියාවක් වාගේ දෙයක්. ඒකාබද්ධව තියෙන මේ දෙක හරියට රබර් පටියක් ඇද්දා වගේ භාවනා වේගයෙන් ඇදලා දෙක දෙපැත්තට කළා. නමුත් බැංවීම උනේ නැහැ. රබර් පටිය දෙපැත්තට ඇද්දා ඇදගෙන ඉන්න තාක් ඇදිලා යම් විදියකින් ඒක අතහැරි හැදි ලඟුණා. මක් නිසාද? දෙක ඒකාබද්ධ. දෙකේ ඒකාබද්ධ. මේ ඒකාබද්ධකම කඩන්න ඕන. කඩන්නේ නැතුව කවදාවත් සදාකාලිකව ශරීරයෙන් හිත ඉවත් කිරීමේ ශක්තිය අපට ලැබෙන්නේ එතකොට මොකද කරන්න ඕන? එතකොට මෙතන තියෙන ප්‍රඥය හිතේ ප්‍රඥයයි. හිතයි ශරීර කූඩුවට ඇතුල් වෙන්න. හිතේ තියෙන හිතේ තියෙන්නේ ශරීරයේ එක්ක කවීමේ ඕනෑකම. එතකොට ඉල්ම ඊළඟට වේදෙන්න ඕන. හිත තුල තියෙන ශරීරය හා එක්වීමේ ආශාව අහක් කරගන්න පුළුවන් වෙච්ච දවසට අව කිසිම කලක ශරීරයකට ඇතුළත් නොවන තත්වයකටපත් වෙනවා හිත. ඒක මොක්ෂය. ඒක තමයි අපි නිර්වාණය කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් නැගිනවා. නිවන් දැක්ක පුද්ගලයාගේ හිතක් තියෙනවාද? හිතක් තියෙනවද? නැහැ. එහෙනම් එතකොට මේ හිතේ තියෙන අර ශරීරය හා එක්වීමේ ආසාව ඉවත් කළොත් නිවන් දකිත හැකි කියන මේ ප්‍රකාශයක් මම කළානේ. එතකොට ඒකේ තේරුම මොකක්ද? පින්වතුනි හිත කියන්නේ එක්තරා විකෘති අවස්ථාවක්. මේ පින්වතුන්ට මම උදාහරණයක් කියන්නේ. විදුලිය කියන එක මේ පින්වතුන් දැකලා ඇති. කම්බියක් දිගේ යනවා විදුලිය. ඒ කම්බිය දිගේ යන විදුලිය බල්බ් එක කියලා වීදුරු බුබුලක් තියෙනවා. ඒක හස්සට ගිය හැටි පත්තු වෙලා පේන. කවුරුත් අහුවොත් මේ පත්තු වෙන්නේ මොකද්ද කියලා කියන්නේ මේ විදුලිය විදුලිය ඔහෙන් මේ විදුලිය එන්නේ අර වයර් එක කියන කම්බිය දිගේ. ඇයි මේ ගින්දර ගතිය වයර් එක කියන කම්බිය දිගේ එන්නේ නැත්තේ? ඒක දිගේ එන්නේ කරන්ට් එක කියලා ඒකට කියයි දැන් කාලේ කියන භාෂාවේ. ඒකට කියනවා කරන්ට් එක ඒක දිගේ එනවා කියලා. ඒක පත්තු වෙන ගතියකින් නෙමෙයි එන්නේ ඒක බලවේගයක්. ඒ බලවේගය කම්බිය දිගේ යමින් වීදුරු බුබුලාස්සට ගිය හැටිය පත්තු වෙනවා. පත් වෙච්චා මෙතන ගින්දරක් හැදෙනවා. ඔන්න ඔය උපමාව අපි හිතේ තියාගමු. කර්ම බලවේගය තමයි අර විදුලි බලවේගය කරන්ට් එක කියලා අපි කතා කරන්නේ. ඒ කර්ම බලවේගය ශරීර කූඩුවක් අස්සට ඇතුල් වෙච්ච හැටි හරියට අර විදුලි වේගය බල්බ් එකක් අස්සට ඇතුල් වුණ හැටියේ පත්තු වෙනවා. ඒ පත්තු වීම වාගේ තමයි ශරීර කූඩුවක් අස්සට කර්ම බලවේගයේ වැටිච්ච හැටිය පත්තු වෙනවා. ඒ පත්තු වීමට තමයි සිත කියන්නේ. එතකොට හිත විකෘතියක්. විකෘතිය කියන්නේ වෙනස් වෙච්චි බඩුවක්. ප්‍රകൃතිය කර්මය. ඕන දැන් අපි මාර්ගයකට ආවා. අපේ මුල් ප්‍රകൃති අවස්ථාව කර්ම වේගය. කර්ම වේගය ශරීර කූඩුවකට ඇතුල් වුණාම විදුලි වේගයේ බල්බයකට ඇතුල් වුණා වගේ පත්තු වීමක් හැදෙනවා. ඒ හැදෙන පත්තු වීමට අපි කතා කරනවා හිත කියලා. අර බ්‍රහ්ම ලෝකයේදී කලේ මොකද්ද? අර විකෘත වූ හිත ඒ විදිහටම තියෙන්ටි අමුතු තත්වයකටපත් නොකර ශරීරයෙන් පවණක් ඉවත් කළා. ශරීරයෙන් පවණක් ඉවත් කළා. හිතේ తත්වේ හෝමයි. නිර්වාණය කියන්නේ මොකක්ද? හිත කියන ගතිය හැම පිටිම නවත්තා දානවා. අර පත්තු වීම එහෙම පිටිම නවත්තා. බ්‍රහ්ම ලෝකයේ පත්තු වීම තියෙනවා බල්බ් එක නැතුව. නිර්වාණයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පත්තු වීම ඇත්තෙම නෑ. විදුලි වේගය පමණයි ඉතුරු වෙන්නේ. කර්ම බලවේගය. ඒකත් ඒකත් ඒ බලවේගයත් ක්‍රමයෙන් අවසාන වෙනවා ඔහුගේ මරණින් පස්සේ. එතකොට දැන් මම මේන් කියා දෙන්න බලාපොරොත්තු උනේ මුළුමනින්ම සංසාරික ගමන අපේ තියෙන්නේ ඔය මා මුලින් මාත්‍රකාවට ගත්ත ගාථාවේ සඳහන් අර පංචකාම සම්පත්තිය පිළිබඳ සත්වයාගේ තියෙන තද බල ආසාව ඕකට තමයි බණී කියන්නේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව මුල් කරගෙන සත්වයා කර්මය කරනවා, කර්ම ඇති කරනවා. ඒ කර්ම වේග ශරීර කූඩුවස්සට ඇතුල් වෙච්චාම පත්තු වෙලා හිතක් හැදෙනවා. ඒ හිත තියෙන තාක්කල් ඒ හිත ආයි ශක්තිය තිබෙන තාක්කල් පවතිලා මැරිච්ච හැටි අර කර්ම බලවේගයේ ආයතරයක් වෙන බල්බ් එකක් අතට වදිනවා. මෙරිච්චාම ඒක වෙන ආත්මයක් කියනවා. වෙන ආත්මයක් කිව්වට පින්වතුනි අර එකම වයර් එකේ එනකම් විදුලි වේගය බල්බ් මාරු වෙනවා. බල්බ් වල මාරු වීම මිස වෙන කිසිවක් නැහැ. අපි ඒකට කියනවා ආත්ම භාවය කියලා. දැන් මේ පින්වතුන් හිතන්න දැන් අපට මේ ආත්මය ලැබිලා තියෙනවා මිනිස් බල්බ් එකක්. ඒ බල්බ් එකේ හැඩය තමයි මේ අපේ ශරීරය. ඒකට කියන්නේ මිනිහා. දැන් ඒක ඇතුළට අපේ කර්ම බලවේගයේ වැදිලා පත්තු වෙලා. දැන් අපි මිනිස්සු. ඊළඟට අපි මිනිස්සු වෙලා ඉඳලා මීළඟ අපි මෙතනින් මැරුණාම අපේ කර්ම වේගයේ හැටියට ඊළඟට හම්බ වෙන බල්බ් එක බලු බල්බ් එකක් වුණොත් අපි හිම්පත් වෙන අපේ කර්ම බලවේගයේ පත්තු වෙන්නේ අර බලු බල්බ් එකේ. එදාටම බල්ලා. ඌරෙකුගේ හැඩවුරුකමක් ඇති බල්බ් එකක් නම් ඌරා. එතකොට මේ මම මේ අදහස් කළේ ශරීර කූඩු වල පරිවර්තනයේ මිස එන වයර් එක අර වයර් එක දිගේ එන කර්මයේ වගේ මේ මේ විදුලිය වගේ කර්ම බලවේගයේ එකයි. කර්ම බලවේගයේ එකයි. දැන් මේ කාරණේ හුඟ ආදුරට අපිට දැන් නිරවුල්. මේ කර්ම බලවේගයේ පටන් ගන්නේ කොහෙන්ද? දැන් ඔතනින් පටන් ගන්නෙ අපේ හිතෙන්මයි. ඔන්න බලන්න දැන් මෝටර අපයක් දිහා බැලුවොත් <clears throat> ඒ මෝටර රථයේ තියෙන බැටරියේ විදුලි බලයෙන් මෝටර රථය ක්‍රියා කරනවා. එන්ජිම ක්‍රියා කරනවා. ඒ එන්ජිම ක්‍රියා කරනකොට අර බැටරිය කියන එක චාර්ජ් වෙනවා කියලා නැවත වාරයක් විදුලිය පිළිනවා. දැන් බලන්න මේක ඇති. බැටරිය නිසා ඇන්ජිම ක්‍රියා කරනවා. ඇන්ජිම නිසා බැටරිය පිරෙනවා. හිත නිසා කර්ම ඇති වෙනවා. කර්ම හන්ද හිතක් හැදෙනවා. දෙක ඒකාබද්ධ වෙනවා. ඔබ කියනකොට එකපාරට කෙනෙකුට හිතෙයි ඔය දෙකේ මුලින් හටගත්තේ මොකද්ද කියලා. ආන්නේ පායේ ප්‍රශ්න. ඒක ඕනේ. ඒක පැත්තකට දාමු. අපට ඕන කරලා තියෙන්නේ දැන් මේ වෙලා තියෙන දේ හොද කරගන්න මිසක් ගෙඩි හැදිච්චයි නෙමෙයි. එතකොට දැන් අපි කල්පනා කරමු මේක නතර කරගන්න නම් කොතනින්ද නතර කරන්න අර විදුලි බලයේ ඇති වෙන තැනටයි මේකේ අපේ ඉලක්කය යන්නේ. බැටරිය charge වෙන්නේ මොකෙන්ද? ඩයිනමෝ. ඩයිනමෝ කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ පිටුතුන් දන්නවා ඇති ඒ ඩයිනමෝ කියන જાතිය දැකලා ඇති විදුලි ඇඟිමක් ළඟට ගිහින් කාගෙන්වත් ඇහුවොත් මහත්මයා මේක මේ පත් වෙන මේ කරන්ට් එක එන්නේ කොහෙන්ද කියලා පෙන්නයි මේ ඩයිනමෝ මොකද මහත්මයා ඩයිනමෝ මොකද කියන්නේ කියලා ඇහුවොත් ඕක තමයි ඕක කරකැවෙනකොට කරන්ට් එක එනවා කියලා කියන්නේ. මහත්මයාගේ ප්‍රශ්න අහන්න කියේ ගියොත් ඒ මියකයි මට කර්ම කරලා යන්න මෙතන කියලා කියා ඒ ඉහට එයාගේ උත්තරයක් නැතුව යයි. හොඳයි. මේ විමුතුන් බලන්න ඔය ඩයමෝ. ඔක ගලවපුවාම ඔක මැද්දේ යකඩ පොල්ලක උත ආපු මහා කම්බි කුලියක් එළියට. වයර් කුලියක්. ඒක ඔතලා ඔතලා ඔතලා ඔතලා নানা ආකාර විදියට ඔතලා. ඒ වයර් ලිහාගෙන ලිහාගෙන ලිහාගෙන යන්න. කොච්චර දුරට හරි ලෙහෙන තෙක් වයර් ගොඩක් එයි. අන්තිමට යකඩ පොල්ලක්. අර යකඩ පොල්ල මැදි කරලා වයර් කුලියක් ඔතලා. ඒක දාලා තියෙන අර ළඟට කවර එකක් අස්ස ඔබලා තියෙනවා. ඒ ඔබ ආපු ඒ යකඩ පොල්ල වයර් ගුද්ධිය කරකැවෙනවා. හැබැයි ඒ කරකැවෙන වයර් අර වටේට තියෙන කවරේ එහෙම වැදුනොත් ඩයනම ඕව ෂෝට් කියලා එක හකට දානවා. ඒක හැප්පෙන්නේ නැහැ. හැප්පෙන්නේ නැතුව මැස්සේ නිකන් කරකැවෙනවා. ඒ කරකැවෙන අතර අර කවර් එකේ දෙපැත්තේ දරණු දෙකක් වගේ වයර් රෝල් දෙකක් තියෙනවා කොයිල් දෙක කියලා. මේ දෙකත් අරක හැප්පෙන්නේ නැහැ. අර දරණු දෙකට මැදි වෙලා මේ වයර් ගුලිය කර කැවෙනවා කර කැවෙනවා කොච්චරවත්. ඕන්න අයමු. අන්තිමට බැලුවාම ඒකේ ඩයිනමෝ ඇති ඔස්ස වගේ තැනක්. ඒක අඹ පහඩුවකින් වටේට තාපු තැනක්. එතන ඇති මේ කළු පාට කෑලි තුනක් අර අඹත හඩුවට හේතු වෙලා කරකැවෙනකොට චීගාගෙන ශබ්දකින් කරකැවෙනවා. එනකන් ඇහුවොත් මොකද්ද කියලා මේවට මොනවද කියන්නේ කියලා මේ මේවට තමයි කාබන් කෑලි කියන්නේ. ඒ කළු පාට කෑලි තුන අර තඹ තහඩුවට හේතු වෙලා දුවනකොට කරන්ට් එක කියන එක එළියට ඒ කළු පාට කෑලි තුන හේතු වීම නැවතුනොත් නවත්තපු ඇටි ඩයන බෝල කරකුණාට කරන්ට් එක එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මේ විදුලිය එලිපත්න්නේ කවුද අර කළු පාට කෑලි තුන බ්‍රෂ් කියලා වට කියන්නේ ඒ බ්‍රෂ් කෑලි තුන හේතු වෙලා තියෙනකන් කරන්ට් එක එළියට එනවා. බ්‍රෂ් කෑලි වල හේතු වීම නතර වෙච්ච හැටියේ කරන්ට් එක අහකට ගියේම නතර වෙනවා. ඩයිනමෝව කරකීම නෙවෙයි දැන් එතකොට මෙතන ඕන අපොඩ ගන්න අර බ්‍රෂ් කෑලි තුන හේතු වෙලා තියෙන තොප. ඔන්න ඩයිනමෝව ගැන මම තරමක විස්තරයක් කරනවා. ඔළුව බලන්න කෙනෙකුගේ මృత ශරීරයක ඔලු කට්ට ගලවපුවාම බලන්න මොලේ කියන්නේ මොකද්ද කියලා ගුලි ගුලි වගේ මස් කුලි જાතියක් ඇති. ඒවා කුඩා වේ ලෝක කර බලන කන්නඩියකින් බැලුවොත් කුංචි ලණු වගේ වයර් වගේ જાතියක්. ඒකක් දිග ඇරියොත් මෙතන ඉඳන් මදුරාසිය දක්වා දිග වයර් එකක් ඔළුව ආසිතියි. හරියට ආය ඩයිනමෝ වගේ. ඕකයි අර ක්‍රියා කරන්නේ අපි හිතනවා කල්පනා කරනවායි කියලා කතා කරන්නේ අර ඩයිනමෝව කරකවෙනවා. ඒ කරකවන කරන්ට් එක එළියට ගන්නේ කොතනින්ද? අර බ්‍රෂ් කෑලි තුන. ඒ තුන තියෙන අපේ හිත ඇතුලේ. හරියටම බලන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ වදාලා අත්තකතමන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං ඥායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසගතා తත්‍ර తත්‍රාභි නන්දිනී තේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඕන් තුනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ හිතට අර කෑලි තුන හන්දි වෙලා තියෙන තුරු කර්ම බලයේ විදුලි වේගය එළියට යම් වෙලාවක යම් කෙනෙක් මේ කියාපු කෑලි තුන අහකොළොත් අර තෘෂ්ණා තුන ඉවත් කොළොත් ඩයිනමෝව කරකුණාට කරන්ට් එක එළියට එනවා. අපේ ආගමේ රහත් වෙනවා කියන්නේ පින්වතුනි හිත නැති කරනවා නෙවෙයි. අර බ්‍රස් කෑලි තුන ගලවනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන හැඟීම් තුන හිතෙන් ඉවත් කරනවා. ඉවත් කළ හැටි වූ රහත් වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේගේ හිත ක්‍රියා කරනවා. උන්වහන්සේ අපි වගේ බලනවා, අපි වගේ අහනවා, අපි වගේ ආග්‍රහණය කරනවා, අපි වගේ ආහාර පාන පාවිච්චි කරනවා, අපි වගේ ස්පර්ශ ලබනවා. නමුත් වාශයේගේ ඩයිනමෝව කරකවෙනවා. කර්ම එළියට යාමක් නැහැ. කරන්ට් එක එළියට යාමක් නැහැ. ඕකයි මේකෙන් මේ අපේ ආගමේ උගන්වන අරිහත්ත්වය කියලා කතා කරන්නේ. ඒ නිසා අරිහත්ත්වය ලබා ගැනීම පිණිස බලාපොරොත්තු වන අයට අයිති ප්‍රධාන යුතුයකම අර මම අවසාන වශයෙන් කියපු අර තණ්හාව පිළිබඳ කොටස් තුන ඉවත් කිරීම. ඒකයි මේ පංචකාම සම්පත්තිය පිළිබඳ ආශාව ඉවත් කිරීම කියලා කතා කරන්නේ. ඒ නිසා ඒ නිසා මේ ධර්මයට අහුම්කන් දුන් සෑම පින්වතෙක්ම තමා කරන සෑම ක්‍රියාවකදීම බලාපොරොත්තු විය යුතුයි පංචකාම සම්පත්තිය පිළිබඳ තමාගේ හිතේ ඇතිවෙන ආශාව අඩු කර ගැනීමේ මාර්ගය අනුව ක්‍රියා කිරීමට අන්න ඒ බව මතක් කරමින් මේ සෑම පින්වතෙක්ම සංසාරික දුකින් ඉවත් වීම පිණිස මා කරන සෑම කුසල ක්‍රියාවක්ම තෘෂ්ණාව නැති කිරීම පිණිස හේතු වේවා කියන හැඟීම තමාගේ හිතේ තබාගෙන සෑම කුසල ක්‍රියාවක් කිරීමටම අදින් අදිස්ථාන කරගත යුතුයි එපමණක් නොවේයි දිව්‍ය ලෝක සම්පත් ලෞකික සම්පත් ප්‍රාර්ථනා කිරීමේ නරක වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් අපි විසින් ඉවත් කළ යුතුයි. අන්න ඒ අදහස සෑම දෙනාම හිතේ පරිින් ධාරණය කරගන්නා හැටියට මතක් කරන අතර මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පින හේතු කොටගෙන මේ සියලු දෙනාටම දෙවි මිනිස් තපව සංහි ලැබෙන අජරාමර සංඛා තමා මහ නිවන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව සෑම දෙනාම මුදුන්පත් කරගන්න. ආකාසත්ථාච භුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පින් හේතු කොටගෙන සියලු දෙනාටම නිවන් සප ලැබේවා කියන ප්‍රාර්ථනා බුදුන් එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන් විහාරාධිපතිව සහ පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක රාජකීය පඬිත අතිපූජ්‍ය හේම්පිට গিදර ඥානසීහ නායක ස්වාමීන් වහන්සේ